නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුගුණ මානසිකාරය හරියට කරනවා නම් එහි ජීවමානව ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ බුදුගුණ භාවනාවත් මෛත්‍රී භාවනාවත් එක විටමයි අපි කරන්නේ. ඒකට හේතුව මේ හැම අරමුණක්ම අපි අපේ සිත් සතන් තුරට ගන්නෙ මනෝ ප්‍රසාදය හරහා ඒ මනෝ ප්‍රසාදය අපගේ හදවත් ආශ්‍රිතවයි හටගන්නේ මේ මුළු තිරුරයම දිවෙන රුධිරය සපයන්නේ හදවතෙන් එතකොට හදවතට ඒ අරමුණ ගියාම හදවතේ මනෝ ප්‍රසාදය හටගත්තාම ඒ වෙලාවේ හදවතේ තියෙන රුධිරය ඒ ඒ සිතුවිලි වලින් තමයි පෝෂණය වෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි අපිට කේන්ති ගිය වෙලාවක ඇඟ රත් වෙනවා, දාඩිය දානවා. ඒ කියන්නේ බාහිර ලක්ෂණ වලින් පෙන්눔 කරනවා මෙයා කේන්තියෙන් ඉන්නේ කියලා. ඒ වගේම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ බුදු ගුණ වල ශක්තිය ආශිර්වාදය තමන්ගේ සිතැඟි ඔස්සේ තම සිරුර තුළ දිවෙන රුධිරයට එකතු වෙලා හදවත හරහා හිස් මුදුනේ ඉඳන් දෙපතුල දක්වාම විහිදෙන ඉතා සියුම් නහර ඔස්සේ මේ සිරුරේ සියලුම රූප කලාපයන් වෙත යොමු වෙනවා. අපගේ සිරුර තුළ යම් කිසි රෝගී සෛලයක් තියෙනවා නම් ඒ සියලුම සෛල ඒ සියලුම රූප කලාපයන් නිරෝගී භාවයට පත් වෙනවා සත්‍යයි. මේ ලෝකේ තියෙන ඉහළම ආශිර්වාදය බුදුගුණ ආශිර්වාදය. හොඳයි. ඒ ආකාරයෙන් මේ සිත් සුවපත් කරගෙන මුළු ලෝකයටම මෛත්‍රී වඩමු සුවපත් වෙනවා. කවුරුත් දැනෙත් තියාගන්න. තමන්ට හුරු පුරුදු දැකලා තියෙන තමන්ගේ හිතට නැගෙන ශාන්ත බුද්ධ රූපයක් බුදුරුවක් සිතින් මවා ගන්න. ඒ බුදුරුවේ net සංගල මෝ කමල පිහිටා තියෙන ආකාරය ඌර්ණ රෝම ධාතුව කොයිතරම් සුන්දරව ඒ මෝ කමල අපිට දිස්වෙනවද? බුදුරජාණන් වහන්සේගේ සුන්දර රුව හිතින් මවා ගන්න භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පෞකලේ නෑ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ආදීන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට උන්වහන්සේ සුදුසුයි. උන්වහන්සේ අසින් රූප දැක්කා. කනින් ශබ්ද ඇහුවා. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා. දිවෙන් රස දැනගත්තා. ශරීරයෙන් ස්පර්ශය ලැබුවා. ඒ වගේම මනසින් අරමුණු ගත්තා. උන්වහන්සේ ගත් අරමුණු ඒ සියල්ලක්ම 1500ක් පමණ කෙලෙස් වලින් දුරුයි. ඒ කිසියම් ක්ලේශයකට ඒ අරමුණු හසු වුණේ නෑ. සියලුම කෙලෙස් වලින් දුර වුණා. නිසා භාග්‍යවතුන් වහන්සේ අරහං යන බුදු ගුණයෙන් හඳුන්වනවා. ඒ අරහං බුදු ගුණේ ශක්තියෙන් ආශිර්වාදයෙන් තමන්ගේ සිත් මේ වෙලාවේ පෝෂණය වෙලා ඒ අරහම් බුදු ගුණයේ ආශිර්වාදයේ ශක්තිය ඒ සිත හරහා තමන්ගේ රුධිරයට මේ වෙලාවේ එකතු වෙනවා. සංකාර විකාර ලක්කන ප්‍රඥප්ති නිබ්බාන මේ කියන්නේ විශේෂ පස්වදෑරුම් නෙය්‍ය ධර්මතාවයන් මේ සියලු ධර්මතාවයන් කිසියම් ගුරු උපදේශයක් නොමැතිව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයටම අයත් සියලු ධර්මයන් උන්වහන්සේගේ නුවණින් අවබෝධ කළා. එනිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ බුදු ගුණයෙන් යුක්තයි. ඒ සම්මා සම්බුද්ධ බුදු ගුණය මේ වෙලාවේ තම සිතඟි ඔස්සේ රුධිරයට එකතු වෙලා ඒ රුධිරය බුදු ගුණයෙන් පෝෂණය වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිවිධ ලක්ෂණ ඒ විදර්ශනා ඥානයන් උන්වහන්සේ අවබෝධ කරගන්නා ත්‍රිවිද්‍යාව ඒ වගේම අෂ්ට විද්‍යා ඥානයන් ඉර්ධිවිද ඥානය ඉර්ධිපාටිහාර ඥානය දිබ්බසෝත ඥානය පරචිත්ත විඥාන ඥානය පුබ්බේ නිවාසානුසති ඥානය දිබ්බ චක්කු ඥානය ආසවක්ඛය ඥානය මේ ආදී අෂ්ට විද්‍යා විශිෂ්ට ඥානයන්ගෙන් උන්වහන්සේ සමන්නාගතයි. ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ශ්‍රද්ධාව, හිරි ඔතප්, භාෂ්වතභාවය, වීරය, සිහිය, ප්‍රඥාව විශේෂ වූ ධර්මතාවන්. මේවට කියනවා පසලස් චරණ ධර්ම කියලා. ඒ පසලස් චරණ ධර්මයන්ගෙන් උන්වහන්සේ සමන්නාගතයි. එහින්දා උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්න යන බුදු ගුණයෙන් හඳුන්වනවා. ඒ විද්‍යාචරණ සම්පන්න බුදු ගුණේ ආශිර්වාදයේ ශක්තිය මේ වෙලාවේ තම රුධිරයට එකතු වෙනවා. දීපංකර පාද මූලයේ පටන් ජයශ්‍රී භූමද දක්වාම මධ්‍යම ප්‍රතිපදාවෙන් උන්වහන්සේ ගමන් කළේ බුදුවරයන් වහන්සේලාටම විශේෂ වූ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් උන්වහන්සේ සමන්නාගතයි. සත්‍ය වූද, සාරවත් වූද, අර්ථවත් වූද, මුල මැද අග යහපත් වූ 84000ක් ධර්මස්කන්ධය උන්වහන්සේ අවබෝධ කරලා අප වෙනුවෙන් දේශනා කළා. ඒ සුන්දර වූ නිවනට උන්වහන්සේපත් වුණා. එහෙනම් උන්වහන්සේ සුගත නැමැති බුදු ගුණයෙන් හඳුන්වනවා. ඒ සුගත බුදු ගුණේ ශක්තිය ආශිර්වාදය තමන්ගේ රුධිරයට මේ වෙලාවේ මුසු වෙනවා. සත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝක යන ලෝකාන්තරයන්ට අපාය භූමි සතර කාම භූමි සතර රූප භූමි 16 අරූප භූමි 4 මේ වගේ භූමි තලයන් 31ක් සහ අනිකුත් අවශේෂ ලෝක ධාතුන් සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ සියලුම ලෝකයන්ගේ ඉන්න සියලුම සත්වයන්ගේ සිත් සතන් කොයි වෙලාවෙ කොයි කොයි ආකාරයෙන් ක්‍රියා කරනවද කියලා උන්වහන්සේගේ ඥාණයට හසු වෙනවා. මේ වෙලාවෙත් උන්වහන්සේ අප තුල ජීවමානයි. ඒ උන්වහන්සේගේ ලෝකවිදු බුදුගුණේ ශක්තියයි. ඒ ලෝකවිදු බුදුගුණ ශක්තිය මේ වෙලාවේ අපගේ රුධිරයත් සමග මුසු වෙනවා. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් ලෝක කිසිවෙකුට දමනය කළ නොහැකි වූ තාමත් ඡන්ද පරුෂ ජෛනයන් ජටිලයන් තීර්ථකයන් මනුස්සයින් තිරසනුන් උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය ඥානයෙන් උපාය මාර්ගයෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ මේ සියලුම සත්වයන් দমনය කළා. ඒ උන්වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති බුදු ගුණේ ශක්තිය. ඒ අනුත්තර පුරිස ධම්ම සාරති බුදු ගුණ ශක්තියක් මේ වෙලාවේ තම රුධිරයත් එක්ක මුසු වෙනවා. සියලුම මිනිසුන්ට, දෙවිවරුන්ට, බ්‍රහ්මයන්ට එකම ශාස්ත්‍රූවරයන්න් වහන්සේ වුණේ භාග්‍යවතුන් වහන්සේ. දාන, ශීල, භාවනා, කුසල විපාකයන් සඳහා පස්පව් දස කුසල් පංච නීවරණයන් දුරු කිරීම සඳහා ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවීම සඳහා දෙවි මිනිසුන්ට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිස උන්වහන්සේ ඒ ධර්මය සියලු දෙනාටම දේශනා කළා. එහෙන්ද උන්වහන්සේ සත්තා දේව මනුස්සානම් නැමැති බුදු ගුණයෙන් හඳුන්වනවා. ඒ සත්තා දේව මනුස්සානන් නැමැති බුදු ගුණේ ශක්තිය ආශිර්වාදය මේ වෙලාවේ Tamange රුධිරයත් එකමස කරගන්න. ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥාන යමක පාටිහාරීය ඥාන මහා කරුණා සමාපatti ඥාන සබ්බඤ්ඤ ඥාන අනාවරණ ඥාන යන ෂත් අසාධාරණ ඥානයන්ගෙන් නවරහාදී බුදුගුණ බලයෙන් දස බල ඥාන බලයෙන් සූවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන් සසත්ත ඥාන බලයෙන් සත්සත්ත ඥානයන්ගෙන්ද අනන්ත අප්‍රමාණ වූ ඥානයන්ගෙන් සමන්නාගත හින්දා උන්වහන්සේ බුද්ධ නම් වනසේක ඒ උතුම් බුද්ධත්වයට පැමිණි අන් සියලු සත්වයින්ට ඒ උතුම් ධර්මය අවබෝධ කරවමින් ඒ සියලු දෙනාද ඒ උතුම් නිර්වාණයට පැමිණ උපහිඳුවා. උන්වහන්සේ බුද්ධ නැමැති බුදු ගුණයෙන් යුක්තයි. ඒ බුද්ධ නැමැති බුදු ගුණ ආශිර්වාදයක් මේ වෙලාවේ අපි ශිර දිනාගේම රුධිරය සමගම සු වෙනවා. ආශ්චර්ය භාග්ය, කාම භාග්ය, යස භාග්ය, ශ්‍රී භාග්ය, ධර්ම භාග්ය, ප්‍රයත්න භාග්ය යන මේ වගේ විවිධාකාර භාග්යයන්ගෙන් උන්වහන්සේ පරිපූර්ණයි. ක්ලේශ මාර, අபிසංස්කාර මාර, කන්ධ මාර, දේව පුත්‍ර මාර, මච්චු මාර යන සියලුම මාරුවන් උන්වහන්සේ පරාජය කළා. එනිසා උන්වහන්සේ භගවා නැමැති බුදු ගුණයෙන් යුක්තයි. ඒ භගවා නැමැති බුදු ගුණේ ආශිර්වාදය මේ වෙලාවේ අපි සියලු දෙනාගේම රුධිරය සමගම සුවෙනවා. මේ ආදී අනන්ත වූ අප්‍රමාණ බුදු ගුණයන්ගෙන් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ බුදු ගුණවල ශක්තිය ආශිර්වාදය තමන්ගේ සිතැඟි ඔස්සේ තම සිරුර තුළ දිවෙන රුධිරයට එකතු වෙලා හදවත හරහා හිස් මුදුනේ ඉඳන් දෙපතුල දක්වාම විහිදෙන ඉතා සියුම් නහර ඔස්සේ මේ රුධිරය මේ සිරුරේ සියලුම රූප කලාපයන් වෙත මේ වෙලාවේ යොමු වෙනවා. මේ වෙලාවේ අපි මේ විශ්වයේ තියෙන උතුම්ම ශක්තිය බුදු ගුණ ශක්තිය වචනයෙන් වචනය මෙනෙහි කරමින් ඒ බුදු ගුණවල තියෙන ආශිර්වාදාත්මක ගුණය අපගේ රුධිරයත් එක්ක එකතු කරගනිමින් මේ රුධිරය බුදු ගුණ වලින් පෝෂණය කරලා තියෙනවා. මේ වෙලාවේ මේ සිරුර පුරා දිව යන මේ රුධිරය අපගේ සිරුර තුළ යම් කිසි රෝගී සෛලයක් තියෙනවා නම් ඒ රෝගී සෛල නිසා අපේ සිරුර විවිධ විවිධ රෝගී තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. විවිධ විවිධ ආබාධ තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා ඒ සියලුම රෝගී තත්ත්වයන්ට හේතු පාදක වූ ඒ රෝගී සෛලයන් මේ වෙලාවේ මේ බුදු ගුණ වලින් පෝෂණය වෙච්ච ඒ රුධිරය හරහා ඒ සියලුම සෛල ඒ සියලුම රූප කලාපයන් නිරෝගී සෛල බවට පත් වෙනවා සත්‍යයි හිස් මුදුනේ ඉඳන් මේ සිරුර පුරාම දිවෙන රුධිරය ගැන හොඳට මෙනෙහි කරන්න. හිස් මුදුන නලල් තලය මොළය ඇස් දෙක නාසය කන් දෙක මුඛය ඒ හිසට පහළින් බෙල්ල උරහිස් වම් අතේ උඩ බාහුව වැලමිට මණික් කටුව අත්ල ඇඟිලි පුරුක් දක්වාම දිවෙන දකුණු වටේ උඩ බාහුව වැලමිට මැණික් කටුව අත්ල ඇඟිලි ඒ පුරුක් හරහා දිවෙන සියලුම සියුම් නහර දිගේ ඒ රුධිරය විහිදෙන පපු ප්‍රදේශය හෘදය වස්තුව පෙනහළු ඒ ශ්වසන මාර්ග පද්ධතිය එවැගේම ආමාශය, අක්මාව, පිත්තාශය ඒ බඩවැල් ආශ්‍රිත වෙන සියලුම අන්ත්‍ර කොටස් බඩවැල් වලින් පල්ලෙහා ගර්භාශය, මුත්‍රාශය, ලිංගේන්ද්‍ර පද්ධති ඒව ආශ්‍රිතව තියෙන සියලුම කොටස් දෙපා තුනටිය ඒ දෙපා වල දන හිස් වල යටිපතුල ඒ දක්වාම විහිදෙන සියලුම නහර ඔස්සේ මේ රුධිරය මුළු සිරුර පුරාම දිව මේ රුධිරය බුදුගුණ ආශිර්වාදයෙන් පෝෂණය වෙලා තියෙනවා. මේ සිරුරේ යම් කිසි රෝගී සෛලයක් යනවා. ඒ සියලුම රෝගී සෛල මේ වෙලාවේ නිරෝගී භාවයට පත් වෙනවා සත්‍යයි. හොඳට මුළු සිරුරම මෙනෙහි කරලා මුළු සිරුරම සුවපත් භාවයටපත් වෙන්න හොඳට සිත අරමුණු කරගන්න. මේ කය නිරෝගී කරගත්තා වගේම මේ වෙලාවේ අපේ මුවින් කිසිම වචනයක් පිට වුණේ නැහැ. එහෙනම් කයත් වචනයත් ඒ වගේමයි මේ මනස වෙන කිසිම අකුසල් මූලික සිතකට යොමු වුණේ නැහැ. අපේ මනසේ මේ තාක් රැව් දුන්නේ බුදු ගුණමයි. ඒ බුදු ගුණ ශක්තියෙන් පෝෂිත මනස ඔස්සේ දැන් අපි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙච්ච පුද්ගලයා කොයිතරම් සුවයක්ද අපි ලබන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ අපි ලබන මේ සුවය සතුට සැනසුම ඒ සුවපත් භාවය අපට ඉදිරියෙන් ඇති పూర్ව දිශාව මෙනෙහි කරලා අප ළඟ ඉඳන් අපට පෙනෙන අනන්තය දක්වාත් ඒ අනන්තයට එහායින් තියෙන මුළු ලෝක සත්වලම ඉන්න සියලුම සත්වයන් එකවට එක ලෙස අරමුණු කරලා ඒ සියලුම සත්වයන් මේ අපි ලැබපු සුවය මේ බුදුගුණ භාවනාවෙන් බුදුගුණ ආශිර්වාදයෙන් අපි ලැබපු සුවයම ඒ සියලුම සත්වයන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ පූර්ව දිශාව. පූර්ව දිශාවත් දකුණු අත කෙලින් තියෙන දකුණු දිශාවත් අතරින් තියෙන පූර්ව අනුදිශාව. පූර්ව අනුදිශාව මෙනෙහි කරලා ඉස්සල්ලා වගේම අපිට පෙනෙන අනන්තය අනන්තයට එහායින් තියෙන සියලුම ලෝක සත්‍ය ඒ සියලුම සත්‍යයන් අරමුණු කරලා ඒ දිශාවේ ඉන්න සියලුම සත්‍යයනොත් අපි වගේම නිදුක් නිරෝගී සුවපත් භාවයටමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. තමන්ගේ දකුණු අත කෙලින් තියෙන දකුණ දිශාවත් අරමුණු කළා. ඒ දකුණු දිශාවෙත් අනන්තයත් ඉන්නහා සක්වලවලත් ලෝතලවලත් ඉන්න සියලුම සත්වයන් මෙනෙහි කරලා ඒ සියලු දෙනාම මේ බුදු ගුණ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයටමපත් වේවා සුවපත් වේවා කියලා ආශිර්වාද කරන්න. දකුණු දිශාවත් පිටුපසින් තියෙන පස්චිම දිශාවත් අතරින් තියෙන්නේ දකුණු අනු දිශාව. ඒ දකුණු අනු දිශාවේ අනන්තයත් ඉන්හාල් සක්වලවල ඉන්න සියලුම සත්වයින් ඒ සියලුම දෙනා රමුණ වෙලා ඒ සියලු දෙනාටත් අපි ලැබපු සුවයම ලැබේවා ඒ සත්වයනුත් නිදුක් නිරෝගී සුවපත් භාවයටමපත් වේවා පිටුපසින් තියෙන පස්චිම දිශාවේ අනන්තය දක්වාත් ඉන්නහල් සියලුම ලෝතලවල ඉන්න සියලු සත්වයන් මෙනෙහි කරලා සියලුම සත්වයන් නිදුක් නිරෝගී සුවපත් භාවයටමපත් වේවා. පස්චිම දිශාවත් වම් මත කෙලින් තියෙන උතුරු දිශාව දකුණු වත ගත්තනම් දකුණු දිශාවට වම් මත උතුරු දිශාව. ඒ අතර තියෙන්නේ පස්චිම අනු දිශාව. පස්චිම අනු දිශාවේ අනන්තයත් ඉන්නහා ලෝතලවලත් ඉන්න සියලුම සත්වයන් මෙනෙහි කරලා ඒ සියලුම දෙනා අපි ලබපු සුවයම ලබත්වා බුදු ගුණ ආශිර්වාදයෙන් ඒ සියලු දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. වම් මත කෙලින් තියෙන උතුරු දිශාව උතුරු දිශාවෙත් පෙනෙන අනන්තයක් ඉන්නහා ලෝතලවල ඉන්න සියලුම සත්වයන් එක විටම අරමුණු කළා ඒ සියලුම සත්වයනුත් අපි ලැබපු සෝයම ලබත්වා නිදුක් නිරෝගී භාවයටමපත් වේවා සුවපත් වේවා උතුරු දිශාවත් ඉදිරියෙන් තියෙන පූර්ව දිශාවත් අතරින් තියෙන්නේ උතුරු අනු දිශාව. ඒ උතුරු අනු දිශාවෙත් අනන්තයත් ඉන්නහා ලෝතලවල ඉන්න සියලුම සත්වයන් කවිතම අරමුණු කරලා ඒ සියලු දෙනාමත් බුදු ගුණ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයටම පත් වේවා සුවපත් වේවා අපි ඉන්න පෘථිවි තලය මහ සමුදුරත් අනන්තවත් ගණන් කළ නොහැකි ප්‍රමාණයේ නිර්සත්වයෙන්ගෙන් පිරීලා තියෙනවා මේ එක බිම් අඟලක ගණන් කළ නොහැකි ප්‍රමාණයේ පුංචි පුංචි කුහුමුන් වෙන් ඉතා කුඩා සත්වයින් මනුෂ්‍ය වර්ගයට වඩා ජීවත් වෙනවා. ඒ එක පොඩි බිම්මකට. එතකොට මුළු පෘථිවි තලයම හිතන්නේ කොයිතරම්නම් නිර්සත්වය ඇද්ද මේ පොළවේ? කුඹු, වේව්, පණුව මේ වගේ අපිට පෙනෙන නොපෙනෙන අනන්තවත් ප්‍රමාණයක් මේ සත්වයෝ ඉන්නවා නිරය. ඒ වගේමයි මහ සමුද්‍ර, ගංගාවල්, ඇලදොල මේ හැම තැනකම කොයි තරම්නම් මත්ස්‍ය වර්ග ඒ වගේම ඒ ආශ්‍රිත ජීවීන් ඉන්නවද? ඒ සියලුම දෙනා ඒ වගේම මේ පෘථිවියට පහත් පිහිටලා තියෙන සියලුම නිරයන් අපායන් ඒ තුල මේ මොහොතේ එක ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති ප්‍රමාණයේ තත්වයේ එකට එක තෙරපිලා ආවිෂ මහ නරකාදී අබෑටයක් බිමට වැටෙන්නේ නැති තරමට එකට එක හේතු වෙලා මේ සියලුම දෙනා විවිධාකාර වදහිංසා විඳින්මින් පිච්චි පිච්චි අනන්තවත් දුක් විඳින මෙරි මෙරි උපදිනවා. ඒ ලබන විවිධාකාර හිංසාවල්ලි මැරෙන මොහොතම නැවතත් ඉපදෙනවා. අත්පා බෙලි ඔක්කොම කැපිලා යනවා. ආපහු හා වෙලා ආපහු ඉපදෙනවා. මේ දුක් විඳින එක කෙලවරක් නෑ. අනිත් එක අපි වගේ මේ පුංචි ආයුෂක් නෙවෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. කෝටි ගණන් අවුරුදුවල් මේ විදිහටම පැහි පැහි ඉන්න ඕනේ. ඒ සියලුම නිරයන් අපායන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියෙන් ආලෝකමත් වෙච්ච වෙලාවල් තියෙනවා පහක්. ඒ තරම් මේ බුද්ධ ශක්තිය බලවත්. ඒ හින්දා මේ වෙලාවේ අපි මෙනෙහි කරපු ඒ බුදු ගුණවල ශක්තියෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ සියලුම නිරයන් වල ඉන්න නිරිසත්වයෝ මොහොතකට හරි මේ බුදුගුණ ශක්තියෙන් ආශිර්වාදයෙන් සුවපත් භාවයක් ලබත්වා ඒ සියලු දෙනාම මොහොතකට හෝ සුවපත්ව ඒ අපාදුකින් ගැලවෙත්වා අපට ඉහළ අහසේ සැරිසරන සියලුම සත්වයන් කුරුල්ලන් වැනි ඒ එතනත් නිරයන් තියෙනවා. එතකොට ආවට තියෙන പ്രേත ලෝක, භූත ලෝක මේ භූමිය ආශ්‍රිතව ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා. ඒකට දිව්‍යතල වල ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලා. ඊට ඉහළ බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම විහිදලා ඉන සියලුම සත්වයන් අරමුණු කරමු. දිව්‍ය බ්‍රහ්ම සියලුම සත්වයන් ඒ සියලු දෙනාම මේ බුදු ගුණ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයටමපත් වේවා සියලු දෙනාටම යහපත් සිතුවිලි ඇති වේවා මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට වෛරයක් ඇති නොවේවා කිසිම කෙනෙක් කෙරේ තරහාවක් ඇති නොවේවා මොහොතකට හෝ මේ සිත් සතන් සුවපත් භාවයටමපත් වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සනසත්වා සුවපත් වූ සිත ඇත්තෝම වෙත්වා සාදු සාදු සාදු